කවුරු හරි අපහාසයක් කරාම කේන්ති යන වචනයක් කිව්වම හිත නොසන්සුන් වෙන එක ඒක අපිට හරිම හුරු පුරුදුයි නේද? ඒත් හිතන්න පුළුවන්ද දරුණුම ප්‍රහාරයක් එල්ල වෙන වෙලාවකදිවත් නොසැලී ඉන්න පුළුවන් මනසක් ගැන. අන්න ඒ පුහුණුව ගැන තමයි බුදුරජාණන් වහන්සේ කියතේ උපමාව එහෙමත් නැත්නම් කකචූපමා සූත්‍රයෙන් අපිට විග්‍රහ කරන්නේ. අපි අද බලමු මේ ගැඹුරු ප්‍රඥාව අපේ එදිනෙදා ජීවිතයට ගලපගන්න කොහොමද කියලා. ඉතින් අපි මේ කතාව දිගේ යන්නේ මෙහෙමයි. මුලින්ම අපි බලනවා භික්ෂුවකගේ කේන්තිය වගේ අපිට හුරුපුරුදු සිදුවීමක්. එතන ඉඳන් නොසැලෙන මනසක් පුහුණු කරන හැටි, සැබෑ සංසුන්කම කියන්නේ මොකද්ද කියලා පරීක්ෂා කරන හැටි ඉගෙනගෙන අවසානයේදී මේ දේශනාවේ උච්චතම අවස්ථාව වන කියතේ උපමාව දක්වාම අපි මේ ගමන යනවා. හරි, එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. මේ සම්පූර්ණ දේශනාවටම මුල පුරන්නේ මෝලිය පග්ගුණ කියන භික්ෂුව මුහුණ දෙන ඇත්තරම අපිටත් බොහොම හුරු පුරුදු ප්‍රශ්නයක්. මෙතන සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක්. පග්ගුණ හාමුදුරුවෝ භික්ෂුණීන් වහන්සේලා පිරිසක් එක්ක ටිකක් ඕනෑවට වඩා එකතු වෙලා සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් කවුරු හරි භික්ෂුණීන්ට දොසක් කිව්වොත් පග්ගුණ හාමුදුරුවන්ට කේන්ති යනවා. උන්වහන්සේ ඒ අය වෙනුවෙන් වාද කරනවා. ඒ වගේම පග්ගුණ හාමුදුරුවන්ට කවුරු හරි බැන්නොත් අර භික්ෂුණීන් වහන්සේලාට කේන්ති යනවා. ඉතින් දෙගොල්ලොම එකිනෙකා ආරක්ෂා කරගන්න ගිහින් වාද විවාද කරගන්න තැනටපත් වෙලා. ඉතින් මේක දැකපු බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට කෙලින්ම මැදිහත් වෙනවා. උන්වහන්සේ පගුණ භික්ෂුවට මතක් කරලා දෙනවා පැවිදි උසස් අරමුණ. බොම පැහැදිලිව කියනවා මේ වගේ බැඳීමක් පැවිදි ජීවිතයට නොගැලපෙන බව. දැන් මේ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ දෙන විසඳුම තමයි ඇත්තටම මේ සම්පූර්ණ දේශනාව මෙම හරය බවට පත්වෙන්නේ. ඒ තමයි නොසැලෙන සිතක් පුහුණු කිරීම සඳහා දෙන මූලිකම උපදේශය. මේක නිකම්ම නිකන් වාක්‍යයක් නෙවෙයි. මේක අදිෂ්ඨානයක්. මොන දේ වුණත් මගේ සිත වෙනස් වෙන්න දෙන්නේ නැහැ. මම නපුරු වචන කියන්නේ නැහැ කියන මේ අභ්‍යන්තර ප්‍රතිඥාව සුළු විවේචනයක ඉඳලා දරුණුම ප්‍රහාරය දක්වා හැම අවස්ථාවකටම වළංගුයි කියලයි මෙතන අවධාරණය වෙන්නේ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙක් ඇත්තරම සංසුන්ද නැත්නම් නිකන් සංසුන්ව ඉන්නා වගේ පෙන්නනවා විතරද? අන්න ඒක පරීක්ෂා කරන හැටි තමයි මේ උපමා කතාවෙන් අපිට කියා දෙන්නේ. හරි. දැන් අපි අහමු කතාව. වේදේහිකා කියලා ගෘහණියක් ඉන්නවා. එයාට තියෙන්නේ නියම කීර්තියක්. හැමෝම දන්නේ හරිම මෘදු, යටහත්, සංසුන් කෙනෙක් කියලා. ඒත් එයාගේ සේවිකාවක් කාලීට මේ ගැන පොඩි සැකයක් තියෙනවා. ඉතින් කාලි තීරණය කරනවා මේක ටෙස්ට් කරලා බලන්න. පළවෙනි දවසේ එයා ටිකක් පරක් වෙලා නැගිටිනවා. මොකද වෙන්නේ? වේදිහිකා නිකන් ඇහිබැම හකුලලා නොසුතුට පළ කරනවා. හරි. දෙවෙනි දවසේ ඊටත් වඩා පරක්කු වෙනවා. දැන් මොකද වෙන්නේ? ආ දැන් රළු වචන එළියට එනවා. තුන්වෙනි දවසෙත් හිතාමතාම පරක්කු වුණාම අන්න එතනදි තමයි වේදිහිකාගේ සංසුන්කම සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නේ. එයා දොර අගුලක් අරගෙන කාළිගේ ඔළුවට පහර දෙනවා. බලන්න පොඩි සිදුවීම් තුනකින් ඇගේ සැබෑ ස්වභාවය හෙළි වුණා. ඉතින් මේ කතාවෙන් අපිට පැහැදිලි වෙනවා නේද සංසුන්කම වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් තමයි ඔය කොන්දේසි සහිත සංසුන්කම. ඒ කියන්නේ හැමදේම හොඳට සිද්ධ වෙනකොට විතරක් තියෙන සංසුන්කම. අනිත් එක තමයි සැබෑම සංසුන්කම. ඒ කියන්නේ මොන අභියෝගය ආවත් නොසැලී පවතින ඇතුළතින් වගා කරගත්ත ශක්තිය. මේ දේශනාවේ ඉතිරි කොටසින් උගන්වන්නේ අන්නේ සැබෑ සංසුන්කම වර්ධනය කරගන්නා ආකාරයයි. හරි. එහෙනම් කොහොමද අපි මේ සැබෑ සංසුන්කම වඩන්නේ? ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ ප්‍රබල රූපක හතරක් නැත්නම් මනසට ආකෘති හතරක් ලබා දෙන්නේ. පළවෙනි උපමාව පොළොව වගේ වෙන්න. හිතන්න කවුරු හරි පොළොව හැරුවට කෙල ගැහුවට පොළොව කේන්ති ගන්නවද නැහැ. ඒක නොසැලී තියෙනවා. අපේ හිතත් ඒ වගේ ස්ථාවර වෙන්න ඕන. දෙවන අවකාශය එමත් නැත්නම් අහස වගේ වෙන්න. කාටවත් පුළුවන් දහසේ චිත්‍රයක් අඳින්න. බෑනේ. ඒ වගේ තමයි රළු වචන අපේ හිත හරහා යන්න ඉඩ දෙන්න ඕන. ඒවට හිතේ ඇලෙන්න දෙන්නේ නැතුව. තුන්වෙනි උපමාවෙන් කියවෙන්නේ ගංගා නදිය වගේ වෙන්න කියලා. ගඟ කොච්චර ගැඹුරුද? ඒකට පුංචි ගිනිපන්දමක් දැම්මට ඒක උණු වෙන්නේවත් ගිනි ගන්නෙවත් නැහැ. හිතත් ඒ වගේ ගැඹුරු වෙන්න ඕනේ. පොඩි කේන්තියකින් කම්පා වෙන්න හොඳ නැහැ. මේක ටිකක් වෙනස් උපමාවක්. හොඳට පදම් කරපු මෘදු සම්පසුම්බියක්. ඒකට ගැහුවට සද්දයක් එන්නේ නැහැ. ඝර්ෂණයක් නැහැ. ඒ වගේ ප්‍රතික්‍රියා නොදක්වන නම්‍යශීලී මනසක් ඇති කරගන්න කියලයි මේකෙන් කියවෙන්නේ. හොඳයි. දැන් අපි එන්නේ මේ දේශනාවේ වැදගත්ම උච්චතම අවස්ථාවට. ඒ වගේම අභියෝගාත්මකම රූපකයට. මෛත්‍රී භාවනාවේ ඉවසීමේ අවසානම පරීක්ෂණය මොකක් වෙන්න පුළුවන්ද? සිතේ ශක්තිය මැනබරන ඉහළම අභියෝගේ මොකක්ද? මේක ඇත්තටම හිත කම්පා කරන උපමාවක්. හිතන්න සොරු කණ්ඩායමක් ඇවිත් ඔයාව දෙමිට කියතකින් අංගපසංග කපනවා. ඒ වගේ දරුණු හිතාගන්නත් බැරි අවස්ථාවකදීවත් හිතේ වෛරයක් ඇති කරගන්න කෙනා මගේ ශ්‍රාවකයෙක් නෙවෙයි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේක තමයි පුහුණුවේ අවසාන මිනුම් දන්නා. ඉතින් මේ හිතාගන්නවත් බැරි තරම් දරුණු අවස්ථාවට මුහුණ දෙන්න ඕන කොහොමද? පුදුමයකට වගේ ඒ අපි මුලින්ම ඉගෙනගත්ත අදිෂ්ඨානයම තමයි. අභියෝගේ කොච්චර දරුණු වුණත් පිළිතුරු වෙනස් වෙන්නේ නැහැ. මාගේ සිත වෙනස් කරගන්නේ නැහැ. හරි, මේ ඔක්කොම ඉගෙනවීම හරිම ගමරුයි. ඒත් මේවා භික්ෂූන්ට විතරක් නෙවෙයි. අපේ එදිනෙදා ජීවිතයට කාර්යාලයේදී පවුල ඇතුළේදී මේක ගලපගන්නේ කොහොමද? බලන්න අපිට අහන්න ලැබෙන කතා එක වගේ නෑ. සමහර වෙලාවට සුදුසු වෙලාවේ කියනවා, සමහර වෙලාවට නුසුදුසු වෙලාවේ. ඇත්ත කියනවා බොරු කියනවා. මෘදු විදියට කියනවා රළු විදියට කියනවා. සමහර ඒවා ප්‍රයෝජනවත්, සමහර ඒවා හානිකරයි. සමහරු කරුණාවෙන් කතා කරනවා, සමහරු වෛරයෙන්. වැදගත්ම දේ තමයි මේ කුමන ආකාරයේ වචනයක් ආවත් අපේ පුහුණුව එකම විදියට පවත්වා ගැනීම. ඉතින් මේ ඔක්කොම එකට එකතු කරලා ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ කොහොමද? මෙන්න සරල පියවර පහක සැලැස්මක්. 1. Tamanගේ බැඳීම් හඳුනා ගන්න. හරියට මූලියපක් ගුණ හාමුදුරුවෝ වගේ අපේ කේන්තියට හේතු වෙන බැඳීම මොකක්ද කියලා තේරුම් ගන්න. දෙක සංසුන්කම පරීක්ෂා කරන්න. වේදිකාගේ කතාව මතක තියාගෙන අවංකව බලන්න Tamanගේ සංසුන්කම කොන්දේසි සහිත එකක්ද කියලා. තුන උපමාවක් තෝරාගන්න. අභියෝගේ එනකොට හිත පොළවක්, අහසක්, ගඟක් වගේ කරගන්නවාද කියලා තීරණය කරන්න. 4. මූලික අදිෂ්ඨානය මතක් කරගන්න. මාගේ සිත වෙනස් කරගන්නේ නැහැ කියන ඒ වාක්‍ය මෙනෙහි කරන්න. අන්තිම සහ වැදගත්ම පියවර කියත සිහිපත් කරන්න. මේ සුළු දෙයටත් සිත කම්පා වෙනවා නම් කියති උපමාව කොහොමද කියලා හිතන්න. අන්න ඒක තමයි අපේ මිනුම් දණ්ඩ. මේ පුහුණුවේ අවසාන ප්‍රතිඵලය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට මේ ඉගැන්වීම නිතර නිතර මෙනෙහි කරන කෙනාට ඉවසන්න බැරි කිසිම වචනයක් ඒක ලොකු වුණත් පොඩි වුණත් ඉතුරු වෙන්නේ නෑ කියන එක. ඉතින් මීළඟ වතාවේ කවුරු හරි හිතරිදෙන දෙයක් කිව්වම ප්‍රකෝපකාරී අවස්ථාවක් ආවම සිත මූර්තිමත් කරගන්නේ මොන උපමාවද? පොළොව වගේ ස්ථාවර වේවිද? නැත්නම් අහස වගේ සීමා රහිත වේවිද? ඒ මොහොත මේ ඉගැන්වීම ජීවිතයේ කොටසක් කරගන්නට ලැබෙන හොඳම අවස්ථාවයි.